මම හිතනවා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ මාතෘකාව අපගේ මිනිසත් භවය අර්ථවත් කරන්නට තරම් වටිනා කාරණාවක් කියලා. අද මේ ලෝකයේ මිනිස්සු දුක් විඳින්නේ සිල් නැති නිසා, ගුණ ධර්ම නැති නිසා. මිනිස්සු සසරෙන් එතර වෙන්නේ සිල් රැකපු නිසා, ගුණ ධර්ම වඩපු නිසා. එහෙනම් අද මේ ලෝක සත්‍යයේ සියලු දෙනාගේම දුකට හේතු වෙලා තියෙන්නේ මේ සිල්වල අඩුපාඩු තියෙනවා. සත්තු ඝාතනය කරනවා. ඉන්සා පීඩා කරනවා. අනිත් අයගේ දේවල් ඔරකම් කරනවා. සොරසිතින් කටයුතු කරනවා. අනිත් අයගේ පරිභෝජනයේ තියෙන දේවල් විනාශ කරනවා. පරම සත්‍ය සංගවනවා. පුද්ගලික වාසිය තකා ආත්මාර්ථකාමීත්වය කරගෙන කරන කොටගෙන බොරු කියනවා. අසකන දිවනාසය සමකින පංචකාම ඉන්ද්‍රියන් පිනවනවා. එහෙම නැත්නම් කාමයට මත් වෙනවා. මේ කියන සිල් නැති භාවය, එහෙම නැත්නම් දුස්සීල භාවය නිසා තමයි අද මේ ලෝකයේ ගොඩාක් අය ඉපදිලා දුක් විඳමින් සසර ගමන් කරන්නේ. එනම් මේ ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් අපි කොහොමද මේ කාන්ති පාරමිතාව කියන මේ පාරමිතාව තුලින් අපි සිල් රකින්නේ? සීලයට කාන්තියක් තිබිය යුතුමද? ඉවසීමෙන් යුක්තව දෙක කළ යුතුයයි කලබලකාරීත්වයෙන් අපිට කරන්න බැරිද? එහෙනම් මේ කාන්ති පාරමිතාව සීලයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? කාන්තිය වඩනකොට ඒ තුලින් සිල් රැකෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අද අපගේ විශේෂ අවධානම යොමු කරන්නේ. කන්ති පාරමිතාව කියලා කියන්නේ සේරම ඉවසනවා කියන එක තමයි. හැබැයි මේ කන්ති පාරමිතාව පුරුදු කරන භාවනා යෝගියා මේ සියලු දේම ඉවසන්න කියලා උත්සාහ කරුවාට යම් යම් තැන්වලදී එයාට තේරෙනවා කොච්චර ඉවසුවත් මොනතරම් ඉවසීමෙන් යුක්තව කටයුතු කෙරුවත් Taman තුළ තාම ඉවසීම සම්පූර්ණ වෙලා නැහැ. Taman තුළ තාම ඉවසීම පරිපූර්ණත්වයටපත් වෙලා නැහැ. ඒකේ දෝෂ තියෙන බව ඒ භාවනා යෝගියා තේරුම් ගන්නවා. ඒකට හේතුව තමයි භාවනා යෝගියා භාවනාව කරමින් සිටිනකොට දවස ගාන එයා මේ භාවනාවේ නිරත වෙනකොට එයා නොදැනුවත්ම මේ පඤ්ඤා පාරමිතාව ටික ටික වැඩෙනවා. කලින් තිබුණට වඩා ගොඩාක් දේවල් යට දැනෙනවා. සමහර දේවල් ඉතෙනවා. ඒ ඉතනවල තියෙන අඩුපාඩු යට තේරෙනවා. එහෙනම් මේ පඤ්ඤා පාරමිතාව කන්තිය තුලින් ක්‍රමානුකූල වැඩිච්ච නිසා එයාට තේරෙනවා මේ කාන්තිය හැමතැනම එක විදිහටම පවතින්නේ කවුරුත් නැති උදකලාවේ ඉන්නකොට කාන්තිය බොහොම ලස්සනට පවතිනවා. හැබැයි මොනාරි ප්‍රශ්නයක් කරදරයක් වෙච්ච වෙලාවට කාන්තිය තමතකයි තමා මේ පාරමී පුරනවා ಗುಣ වඩනවා කියන සේරම අමතකයි. දැන් සම්පූර්ණ පුතිජන ස්වභාවයක් තමයි එතන මතුවෙන්නේ. මේ වගේ අනන්ත අප්‍රමාණ අවස්ථාවල තමන්ගේ සීය නැති වෙනකොට තමන්ගේ කෙලෙස් මතුවෙනකොට තමන්ගේ ಗುಣධර්ම පිරිනකොට මේ භාවනා යෝගිය දැනගන්නවා තමන්ගේ මේ පාරමිතාවේ දෝෂ තියෙනවා. තමන් පුරන මේ පාරමිතාව තාම අංග සම්පූර්ණ වෙලා නැහැ. යම් යම් ගැටලු සාගත තැන් තියෙනවා කියන එක තේරෙනවා. එතකොට මේ භාවනා යෝගියා වාඩි වෙලා කල්පනා කරනවා මොකද්ද මගේ භාවනාවේ තියෙන අඩුව? කොමක්ද මම මේ වඩන කන්ති පාරමිතාවේ තියෙන අඩුව? කියලා කල්පනා කරනකොට යාට තේරෙනවා එයාගෙන් සත්තුන්ට හිංසා වෙනවා. එයා නිසා මිනිස්සු පීඩාවටපත් වෙනවා. එහෙනම් මේ ඇස දෙක ඇස් දෙක පාවිච්චි කරලා මේ ලෝකෙ දිහා බලනකොට බලන දේ නෙමේ ප්‍රශ්නය ඒ බලන නිසා එයා නිර්මාණය කරන කර්මය ඒ කන්තිය විනාශ කරනවා. දැක්ක දේ ගැටලුවක් උන්නේ නමුත් දැක්ක දේ නිසා ඉතන ඒ සිතුවිලි නිසා දැන් ගැටලුවක් පවතිනවා. අන්න මේ අඩුව මේ දුර්වලකම තමන්ගේ අනාවබෝධය මෙන්න මේ භාවනා යෝගියාට තේරෙන්න පටන් ගන්නවා. මේ භාවනා යෝගියා කල්පනා කරන පුදුම වැඩේනේ. මෙච්චර කාලයක් මං කන්තිය වැඩුවා කන්තිය වැඩිලා නෑනේ. කන්තිය වැඩුණා නම් ඒ දැකපු දේවල් වලින් මේ වගේ දේවල් ඉතෙන්න බෑනේ. එහෙනම් මොකද්දෝ දෝෂයක් තියෙනවා. දැන් මේ භාවනා යෝගියාට තේනවා මම මේ පාණාතිපාතා ශික්ෂාපදය කන්තිය කරන කොටගෙන කඩනවා. කන්තිය වැඩුවට සිල් වැඩෙන්නේ සීලය එන්න එන්න අපිරිසිදු වෙනවා. ඒ නිසා තමයි මේ පුංචි පුංචි දේවල් වලට මං කම්පා වෙන්නේ. මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා. තමන් මේ දකින දේවල් තුලින් නිന്ദා සාගත ලෙස යමක් හිතනවා නම් විවේචනාත්මකව යමක් හිතනවා නම් ද්වේෂයෙන් යමක් කල්පනා කරනවා නම් ඒ සෑම දෙයක් තුළින්ම අර කට්ටියට කර්මයක් ඇදලා දුක් විඳිනව නේද? ඒ කට්ටියගේ මානසික කායික සුවය මේ අපි හදපු කර්මය නිසා අයිමි වෙනව නේද? මේක පාණාතිපාතා ශික්ෂාපදයේ කැඩිලා. මේ භාවනා යෝගියා දන්නවා අපි කෙනෙක් දිහා द्वේෂයෙන් බලනකොට රාගයෙන් බලනකොට අපේ ප්‍රාණයත් නැති වෙනවා. ඇයි? සිල් අඩු වෙනකොට අපි ලෙඩ වෙන්නේ නැද්ද? සිල් අඩු වෙනකොට අපේ කායික සුවය නැති වෙන්නේ නැද්ද? ආයුෂ අඩු වෙන්නේ නැද්ද? එහෙනම් ගොඩාක් මේ සිල් අඩු වෙනකොට අපේ ජීවිතය අකාලේ නැති වෙනවා. සිල් වැඩි වෙනකොට තමයි දීර්ඝායුෂ ලැබෙන්නේ. එහෙනම් ಗುಣධර්ම පිරියෙන්න පිරියෙන්න දැන් අපි අපිවම විනාශ කරගන්න ක්‍රමයක් නේද වඩන්නේ. මේකට වචනයක් කියනවා සමාජයේ මේ සියදි විනාශා ගන්නවයි කියලා. එහෙනම් අපි රාගයෙන් බලනකොට, ద్వේෂයෙන් බලනකොට, ලෝභයෙන් බලනකොට අපිව අපි සියදිවි නසනවා කියන එක මේ භාවනා යෝගියාට තේරෙනවා. හේතුව කෙලෙස් කියලා කියන්නෙම අපගේ සිත කය සම්පූර්ණයෙන්ම විනාශ කරන ක්‍රමවේදයක්. සිත ලෙඩ වුණාම කය ලෙඩ වෙන්නේ නැද්ද? සිත රෝගාතුර වුණාම කය රෝගාතුර වෙන්නේ නැද්ද? සිත දුර්වල වුණාම මරණයපත් වෙන්නේ නැද්ද? එහෙනම් සිතට යම්කිසි දෙයක් එනකොට ඒක සිතට විතරක් නෙමෙයි ඒ වාගේම කයටත් බලපානවා. මෙන්න මේ ධර්මතාවය මේ භාවනා යෝගියාට තේරෙන්න පටන් ගන්නවා. මේ භාවනා යෝගියා කල්පනා කරන මෙච්චර කාලෙ මං කන්තිය වැඩුවා කන්තිය වැඩුවයි කියලා මාන්නයක් නේ වඩලා තියෙන්නේ. ඊතුවක්කාරකමක් නේ වඩලා තියෙන්නේ. උඩඟුකමක් නේ වඩලා තියෙන්නේ. මම මොකවත් වඩලා නැන්නේ. තාම මම බලන දේවල් තුලින් මිනිසුන්ට දුක ලැබෙනවා නම් මම මේ ප්‍රාණඝාතනය කරන්නේ. ඒ මිනිසුන්ට කර්ම හදලා දීලා ඒ මිනිසුන නැවත නැවත මැරිලා ඉපදෙන්න ක්‍රමවේදයක් නෙමේ හදන්නේ. මේ භාවනා යෝගියා දන්නවා මේ ඇස තුලින් මම පාණාතිපාතා ශික්ෂාව කඩනවා. සමහර වෙලාවට අපිට හිතෙන්නේ නැද්ද අර මිනිස්සයා නම් බෙල්ල කපලා මරන්නට ඕනේ කියලා. දැන් ඇස් වලින් පාණාතිපාත කැඩිලා නැද්ද? කොයි පන්ති පාරමිතාව අතුරුදාන් බෝධිසත්වයත් අතුරුදාන්. ඒ උජුපටිපන්න භාවයේ නැති කිසිම මේ අදිස්ථානයක් නැති බෝධිසත්වයක ඒකනේ කමතක වෙන්නේ. ප්‍රාර්ථනා කළාට කොන්ද පණ හැතුව ප්‍රාර්ථනා කළා නෑ. ඒ නිසා තමයි තරහා යනකොට බෝධිසත්වයා අතුරුදාන් වෙන්නේ. තුන්තරා බෝධියකින් එකක් පතනවා නම් ඒ බෝධිසත්වයා උජුපටිපන්න නම් එයාගේ ප්‍රාර්ථනාව ගොඩාක් ශක්තිමත් නම් වීරියෙන් යුක්තව ඒකට අදාළ පාරමී පුරනවා නම් එහෙම අමතක වෙන්න විදියක් නැහනේ. අතේ තියෙන තේක අමතක වෙනවා නම් අපි කියනවා එයා කැමැත්තෙන් තේ බොන කෙනෙක් නෙමෙයි. ගෙවල් වල ඉන්න මිනිස්සු ගැන තියෙන වගකීම අමතක වෙනවා නම් එයා වගකීමෙන් යුතුව පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමෙයි. නිතරම 100න් ඉඳගෙන ಗುಣධර්ම කමඨාන වඩන්නේ නැත්නම් එයා උවමනාවෙන් මානකම කරන කෙනෙක් නෙමෙයි. මේවා අපි කියපු දේවල් නෙමෙයි ශ්ලෝකවල සඳහන් වෙන ධර්මතාවයන්. එහෙනම් යම්කිසි කෙනෙක් කැමැත්තෙන් හරියට 100න් හිඳගෙන පැය 20ක් 22ක් විතර කමඨාන වඩනවා නම් සතර හිරියවෙන් එයා භාවනාව ප්‍රගුණ කරනවා නම් ಗುಣධර්ම ප්‍රගුණ කරනවා නම් එයා කැමැත්තෙන් තපස් රකින්න කෙනෙක් බවට ඔප්පු වෙලා ඉවරයි එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි මේ දකින දේවල් වලින් අපි මොනතරම් පාණාතිපාතා කැඩුවද මේ දුර්වලකම මේ දුස්සීලභාවය අපි එක එක්කෙනා තේරුම් ගන්නට අවශ්‍යයි. එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා අර පිණ්ඩපාත එනකොට අර මිනිස්සෙක් දැක්කා මාළු අල්ලන මිනිස්සෙක් මේ මිනිස්සයා ගස් බැඳලා ගන්න ඕනේ කියලා මං කල්පනා කළා අනේ පාණාතිපාතා කැඩුනා අර මිනිස්සේ කිටියා පින්ඩපාතේ දෙන්නෙත් නෑ දෙන කෙනෙකුට දෙන්න දෙන්නෙත් නෑ. මේ මිනිස්යාගේ මූණ පොඩි වෙන්න ගාන්න ඉතෙනවා. අන්නපානාති පාතා ගැඩුනා. යනකොට ගවයෙක් යන්නේ නෑ. මොකද්ද කරත්තේ බර වැඩි. අර ලීයෙන් තලනවා තලනවා පිට පැලෙන්න තලනවා. පිට පුපුරලා ලේත් වෙනවා. ඒත් තලනවා. අර අහිංසක සතාට දෙන දුක මේ මිනිස්සයාත් මේ විදිහට ගහක බැඳලා අම ගහන්න අම ගැලවිලා යන ගහන්න ඕනේ කියලා වෛරය පෑවා. අන්න පානාති පාතා කඩුනා. මේ භාවනා යෝගියාට තේරෙනවා හැම මොහොතෙම මම මිනිස්සු මරනවා. මම මිනිස්සු ඉන්සාවටපත් කරනවා, පීඩාවටපත් කරනවා. පාණාතිපාතා නිතර නිතර මගේ ඇස්වලින් මං කඩනවා. මම දුස්සීලෙක්, මම සිල් රකින්නේ නැහැ. කන්තිය තුලින් මම ಗುಣ නෙමෙයි වඩන්නේ, අගුණ කියන එක තේරෙනවා. මේ භාවනා යෝගියාට ලැජ්ජ හිතෙනවා අඟුලිමාල 999යි මැරුවේ හැබැයි එයා දහම අරන්න කලින් එයා rahat වෙලා පිරිණිවන් පාන්න සුදුසුකම් ලැබුවා එහෙනම් නේරාංජනා නදියට වඩා ඒ නදියේ තින වැලිවලට වඩා මේ සංසාරයේ බුදවරු පාල වුණා නම් මම මරපු ප්‍රමාණය කොච්චරද එහෙනම් මම කෝටි මිලියන ගාණක් මරලා තියේදී 999 පාගේ පොඩි ප්‍රතිශතයක ඉන්න අඟුලිමාලට දොස් කියන්නේ කොහමද මේවා ලබාපු මිනිසත් භවයේ පුරාවටම මම මානසිකව මරපු මිනිස්සු සංඛ්‍යාව කොච්චරද? අසුවලා මම මරනවා. අසුවලාගේ අතපය හතරම කපනවා. අසුවලාට වහදානවා. අසුවලා බෙල්ල මිරිකලා මරනවා. අසුවලා පොලේ ගාලා මරනවා. අසුවාගේ බෙල්ල කැඩෙන්න කොන්ද කැඩෙන්න ගන්නවයි කියලා මේ විදිහට වෛරෙන් හිටපු අවස්ථා නැද්ද? අපේ ජීවිත කාලය පුරාම වෛරේ මරන්න තරම් තරම් බලපු අවස්ථා නැද්ද? මේ මොහතවල් හැම එකේම පානාතිපාත නේද කැඩුනේ චේතනා භික්කවේ කම්මං වදාමි දිට්ටි භික්කවේ කම්මං වදාමි නම් දිට්ටියෙන් පානාතිපාතා කැඩුවා චේතනාවෙන් පානාතිපාතා කැඩුවා ජීවිත කාලෙම සිල් කඩන එක තමයි කරලා තියෙන්නේ මෙන්න මේ දුර්වලකම මේ භාවනා යෝගියාට තේරෙනකොට මේ භාවනා යෝගියා කල්පනා කරනවා මෙච්චර කාලයක් එන මං ಗುಣ වඩලා නැහනේ පුංචි දේවල් වලට මං සිල් කඩන ක්‍රමවේදයක් නේ වඩලා තියෙන්නේ කියලා ලැජ්ජා වෙනවා. නැවත මේ භාවනා යෝගියා කල්පනා කරනවා කන්ති පාරමිතාවෙන් තවත් කොතන කොතන සිල් කැඩෙනවද කුමන අඩුපාඩු තියනවද කියලා බලනකොට ඉවසීමෙන් තමයි ඉන්නේ කතාබහ මොකවත් නැහැ බොහොම සංවරව ගාක් ගලක් වගේ තමයි ඉන්නේ හැබැයි ඇහෙනකොට ඉත ඇතුලේ කම්පා වෙනවා මිනිස්සු 100ක් වුණත් මරන්න තරම් එනනම් මේ ඇසීම තුලින් මම මිනිස්සු ඝාතනය කරනවා පාණාතිපාතා කරනවා මට කැමති දේවල් ඇයෙනවා නම් ගෞරවනීය දේවල් ඇයෙනවා නම් මම බලාපොරොත්තු වෙන විදියට දේවල් ඇයෙනවා නම් මම ගොඩාක් සන්තෝෂ වෙනවා. හැබැයි මම බලාපොරොත්තු නොවන දේවල් ඇයෙනවා නම් මං අකමැති දේවල් ඇයෙනවා නම් නිന്ദා සාගත දේවල් ඇයෙනවා නම් මම මේ මිනිස්සු විතරක් නෙමෙයි මේ මිනිස්සුන්ගේ ගෙවල් වල ඉන්න කට්ටියත් මරන්න තරම් තරහා එනවනේ. එහෙනම් සේනාසනයේ කියන ස්වාමින් වහන්සේලා සමහර द्वේෂය වැඩි වෙනකොට Tamanට ගිනි තියා ගන්න හිතන්නේ නැද්ද? එහෙනම් මේ කන්දෙන් පල්ලයට පයින්න හිතන්නේ නැද්ද? අස්වලා මරන්න හිතන්නේ නැද්ද? අස්වලා ඉන්න කුටියට පිටින් ගිහිල්ලා ගිනි තියන්න තරම් කල්පනා කරන්නේ නැද්ද? මේ හැම මොහොතක් තුළම ඇසීමෙන් පානාතිපාතා කඩනවා නේද? කොයි අපේ තථාගතයන් වහන්සේගේ සරණ යන බෝධිසත්වයෙක් නම් තිසරණේ සරණ යන ශ්‍රාවකයෙක් නම් ඒ ಗುಣධර්ම මොකවත් මෙතන නැහනේ. අපි කරන තරමක් කරලා තියෙන්නේ ඉන්සා පීඩා කරන එක ලෝක සත්‍යයට දුක දෙන එක හැයෙනකොට මිනිමරණ එක හැයෙනකොට සත්ව ඝාතනය කරනකොට කරන එක එක තාපසයෙක් හිටියා ඒ තාපසයා කියන ජීවිත කාලේ මං කවදාවත් සත්‍යයන්ට හිංසා කරලා නැහැ ඇත්තටම හොයලා බලනකොට හිංසා කරලා නැහැ තමයි එයා ගොඩාක් ශ්‍රේෂ්ඨයි එහෙනම් අයියාගේ ධානය වඩන්නේ නැත්තේ? අයියා මාර්ගඵල වලටපත් වෙන්නේ නැත්තේ? අවබෝධයටපත් වෙන්නේ නැත්තේ ඇයි කියලා බලනකොට එයා ඉන්න ප්‍රදේශය තුල ගොඩාක් මధుරවෝ ඉන්නවා, කෝඳුරවෝ ඉන්නවා. භාවනා යෝගිව ඉන්නකොට ඒ ඕවපුට ඇවිල්ලා කන ළඟ ඇවිල්ලා කෑ ගන්නවා. මధుරව ඇවිල්ලා ගී කියනවා. හරියට තරහා මරන්න තරම් තරහා. දැන් එයා द्वේෂය නෙමෙයිද වඩන්නේ. එහෙනම් අද්වේෂය වඩන්න ඕන භාවනා යෝගියා මේ මధుරවාගේ තියෙන සද්දට द्वේෂය වඩනවා නම් කොහොමද මිනිසුන්ගේ සද්ද තිබුණා නම් මරලා මිසක් නවතින්නේ නෑ නේද? එහෙනම් මේ විදියට මේ මදුරුවාගේ සද්ද හැෙනකොට තරහා යනවා මදුරුවා මරන්න තරම් හිතනවා නම් දැන් සබ්දය තුලින් පානාතිපාත කැඩිලා නැද්ද? චේතනාව ඇදිලා ඉවරනේ මරන්න. චේතනාව ඇවිල්ලා ඉවරනේ විනාශ කරන්න. ඒකනේ මේ දුන් දාගෙන නටවන්නේ. ඒක ඕවපුට මරන්න එප මේ කොඳුරුවා මරන්න මදුරුවා මරන්න එක එක තිත්ත කොළජාති පුච්චලා දුම් ගන්නනේ විනාශ කරන අදහස නේද චේතනාව ඇවිල්ලා ඉවරයි දුම් වලින් මැරුණත් නැතත් පාණාතිපාතා කියන ශික්ෂාපදේ කැඩිලා ඉවරයි. එහෙනම් අපි ලෝකයේ මිනිසුන්ට හිංසා කළාම අපට මිනිස්සු හිංසා කරනවා. සමහර තාපසවරු ඉන්නවා මදුරුව කන්නේ මදුරුව ගී කියන්නේ මදුරුව හඩි හයක් ඇතුළට එන්නේ නැහැ. හඩි හයෙන් එහාට මදුරුව එන්නේ. මොකද්ද හේතුව කියලා බලනකොට හැමදාම මෛත්‍රී පාරමිතා පුරලා තියෙනවා. ඉපදිච්ච දවසේ ඉඳලාම ඒ භවයේ ආයුෂ්කල්ප හතරිනකම මෛත්‍රියයි වඩන්නේ. ඒ නිසා මේ ලෝකයේ කිසිම කුරා කූඹියකින් දැලඹුවෙකින් හිංසාවක් පීඩාවක් එන්නේ නැහැ. හේතුව සියලුම සත්වයන් උන්වහන්සේට හිංසා කරන්නේ නැත්තේ උන්වහන්සේ මේ ලෝකේ කාටවත් හිංසා කරපු නැති නිසා. එහෙනම් කොච්චර උදකලාවේ ඇංගිලා හිටියත් මදුරුව කොඳුරන්ගෙන්වත් බේරෙන්න බැරි නම් එහෙනම් මිනිසුන්ගෙන් කොහොමටවත් බේරෙන්න බෑ නේද? විසගොරු සර්පයන්ගෙන් කොහොමටවත් බේරෙන්න බෑ නේද? එහෙනම් ඉන්සා කරපුවගේ උපමාව අපිට දැන් ඇස් ඉදිරියේ පේනවා. අපි සෝලෝක සත්වයට කරන ලද සියලුම ඒ අකටයුතු දේවල්, ඒ පීඩන තාඩන, ඒ හැම දෙයක්ම නේද මේ දැන් සත්තුන්ගෙන් අපට එන්නේ. අපි මිනිසෙකුට දුන්නාම මිනිසෙකෙම එන්න ඕනේ ඒක සතකෙකුෙන් එන්න පුළුවන්, සර්පයෙකුෙන් එන්න පුළුවන්, පක්ෂියෙකුෙන් එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කෝඳුරුවන්ගේ මදුරුවන්ගෙන් උනත් එන්න පුළුවන්. ඒ කියන්නේ අපි දෙන්නේ සත්වයන්ට නැවත ලැබෙන්නේ සත්වයන්ගෙන්. එහෙනම් අපි මිනිසුන්ට ඒ නිසා පීඩා කරදර කරලා සමාජයට ගියාම මිනිසුන්ගෙන් එක ලැබෙනවා. අපි කැලෑපනල හිටියාම මිනිස්සු නැත්තම් සත්තුන්ගෙන් එනවා. සත්තු නැති කැලෑවක ගිහිල්ලා හිටියාම පුංචි පුංචි පුරා කුඹියාගෙන් කෝඳුරුවන්ගෙන් මදුරුවන්ගෙන් අන්න ඒ කියන පණිවිඩය එනවා. කොහොම වුණත් සත්‍යයන්ට දීපු විනින්දාව සත්‍යයන්ට දීපු කරදරය පීඩනය අපාසය වේදනාව ඒ ඒ සත්ත්ව කුල වලින්ම අපට ලැබෙනවා මෙන්න මේ ධර්මතාවය ඇයෙනකොට මේ භාවනා යෝගීන් තේරුම් ගන්නවා තමන් යම්කිසි කෙනෙකුට දුකක් දුන්නාම ඒකාන්ත වශයෙන්ම මේ ලෝකේ කවදරි දවසක දුක එනවා. ඒ දුක මොන ස්වරූපයෙන් හරි එනවා. කිසිම මදුරුවෙක් නැති තැනක ගෙන් හිටියත් Taman තුලින් දුක නැද්ද? මාර්ගේ වැඩෙන්නේ නැහැ කියලා කම්පා වෙලා Tamanගේ මූණට අත දිගහැරලා ගා ගන්න නැද්ද? මෙච්චර කල්පනා කළා මේ කෙලෙසේ යන්නෙම නැවත නැවත එනවා කියලා කන අල්ලලා මිරික ගන්න නැද්ද? අඬුවෙන් අල්ලලා නාය පොඩි කරගන්නේ නැද්ද? සමහර තාපසවරු ඉන්නවා පාත්‍රෙන් ඔලුවට ගා ගන්නවා. ඇයි? Tamangerේ Tamanට තරහා මේක වැඩෙන්නේ කෙලෙස් යන්නේ නැහැ. Taman කෙරේ Tamanට පුදුමාකාර පටිගයක් ඇති වෙලා එනා සත්තු නැති තැනක හිටියාම තමනු සත්වයක් නේ තමන් තුළිනුත් ඒක පරිසම් දෙන්න පුළුවන්. අන්න මේ ධර්මතාවයේ තේරුම් ගත්තාම මේ භාවනා යෝගින් තේරුම් ගන්නවා කොච්චර කන්තිය වැඩුවත් කන්තිය තුලින් සීලය රැකෙන්නේ නැත්නම් ඒ කන්තියෙන් වැඩක් නැහැ කියලා. නැවත මේ භාවනා යෝගීන් කල්පනා කරනකොට මේ භාවනා යෝගියන්ට තේරෙන කතාවක් තමයි මගේ වචන වලින් පානාතිපාතා කැඩෙනවා. සමහර වෙලාවට අපි කතා කරන වචන අපි කරන එක එක ඉරියව් වලින් එක එක අදහස් වලින් මිනිස්සු දිවිනසාගෙන නැද්ද? කෝච්චියට බෙල්ල පැනපු මිනිස්සු ඉන්නවා. කෝච්චියට පැනලා තමන්ගේ ශරීර කෑලිකට ඉරාදමපු මිනිස්සු ඉන්නවා. අර එන කෝච්චියට කිසිම අනුකම්පාවක් නැතුව බෙල්ල තියාගෙන ඉන්නවා. කෝච්චි රෝදයේ උඩින් උඩින් යනවා යනවා දෙකට කැඩිලා යනවා. ඇයි මෙච්චර ප්‍රශ්න අර ඇයිච්ච වචන නිසා නේද? මිනිස්සු ආබොන්නේ වා ඇත්තටම තිත්තයිද කියලා රා බලන්න නෙමෙයි ඇත්තට මේ ඇයෙන වචන දරා ගන්න බැරි නිසා මිනිස්සු බෙල්ලේ වැල දාන්නේ ලණුවේ අයිය බලන්න නෙමෙයි මේ ඇයෙන වචන දරා ගන්න බැරි නිසා මිනිස්සු සේනාසන වලින් පලා යන්නේ ඇත්තටම වෙනත් හොඳ සේනාසනයක් හොයන්න නෙමෙයි මේ ඇයෙන වචන දරා ගන්න බැරි නිසා මිනිස්සු තවත් මිනිසුන්ට අතපය කැඩෙන්න දත් කැඩෙන්න ගාන්නේ ඇත්තටම තමන්ගේ අයිය බලන්න ඕන නිසා නෙමෙයි අර කියන වචන ඒ ඉරියව් අදහස් දරාගන්න බැරි නිසා එහෙනම් මේ ලෝකේ අපේ වචන තවත් කෙනෙකුගේ පාණාතිපාතා කැඩෙන්න හේතුවක් වෙලා තියෙනව නේද අපේ වචන නිසා මිනිස්සු ජීවිත නැති කරගන්නවා නම් වචන වලින් නේද මිනි මරලා තියෙන්නේ සැරවලින් නේද මේ මිනිස්සු මරලා තියෙන්නේ? අපි අසත්පුරුෂ ප්‍රකාශවලින් නේද මේ මිනිස්සු මැරෙන්නේ? සත්තු මැරෙන්නේ? එහෙනම් මේ වචන පවා පානාතිපාතා කැඩෙනවා. එහෙම කැඩෙනවා නම් එයා වඩන කන්තියක් නෑ. එයා බෝධිසත්වයෙකුත් නෑ. බැටළු අංග පොරාගත්ත එයා රෞද්‍ර වෘකයෙන් එයා සත්තු දඩයම් කරන වෘකයෙක්. හැබැයි පොරෝගෙන එන්නේ බොහොම කඩසිවුරක් තියෙන, එයා බොහොම ලස්සන තපස්සිවුරක් තියෙන, ඉස මුඩු කරගත්ත මානෙක් කියන හමක් පොරෝගෙන ඉන්නවා. ඇතුලේ ඉන්නේ රෞද්‍ර වෘකයා. ඒ වචන වලින් මිනිස්සු මරනවා. වචන වලින් මිනිස්සු අපහාසයටපත් කරනවා. වචන වලින් මිනිස්සුන්ට කලකිරීම ඇති කරනවා. එහෙනම් එයා කරන්නේ ප්‍රාණ ඝාතනය එම් අනුන්ගේ සිත් ඝාතනය කරනවා අනුන්ගේ විවේකයේ ඝාතනය කරනවා අනුන්ගේ නිදාස ඝාතනය කරනවා අනිත් අයගේ තපස් සුවය ඝාතනය කරනවා අනිත් අයගේ භාවනාව ඝාතනය කරනවා අනිත් අයගේ සීලය ඝාතනය කරනවා අනිත් අයගේ සමගිය ඝාතනය කරනවා අනිත් අයගේ සාමය ඝාතනය කරනවා බලන්න වචන වලින් මොනතරම් ඝාතන කරන්න පුළුවන්කම තියනවද කියලා අපි ඇස් වලින් බලනකොට මිනිස්සු ඝාතනය වෙන්නේ නැති වුණාත් ඒ මිනිස්යාගේ පතිවත ඝාතනය වෙන්නේ නැද්ද? රාගයෙන් බලන හැම මොහොතෙම ඒ කාන්තාවගේ පතිවත අපි ඝාතනය කරනවා. මිනිස්සෙක් ද්වේෂයෙන් බැලුවාම ඒ මිනිස්යාගේ චරිතය ඝාතනය කරන්නේ නැද්ද? ඒ මිනිස්යාගේ ගෞරවය ඝාතනය කරන්නේ නැද්ද? ඒ මිනිස්යාගේ විවේකය ඝාතනය කරන්නේ නැද්ද? එහෙනම් යම්කිසි කෙනෙක් වරදක් කළාම ඒ වරදට द्वේෂයෙන් වෛරයෙන් අපි බැලුවාම සිතවිලි සිතෙව්වාම ඒ හැම දෙයක් තුළම එයාට කර්මය හැදිලා ඒකට දුක් වෙනකොට දැන් එයාගේ විවේකය කෝ අපේ කර්මය විඳින නිසා විවේකයේ අතුරුදාන් වෙලා එහෙනම් ඒ විවේකයේ ඝාතනය කරලා තින්නේ අපි අපේ වචන නිසා කෙනෙක් නිදා ගන්න නැතුව රෑදවල් කල්පනා කරනවා නම් එයාට සම්පූර්ණ විවේකය අතර අතරමං වෙලා නම් එයා මේ ලෝකයේ හැමදාම දුක් විඳින මානසිකත්වයක් අදාගෙන ඉන්නවා නම් එයා අයිමි වෙච්ච එයාගේ තපස් ජීවිතය නැවත ලබා ගන්න බැරි නම් මේ හැම දෙයක්ම ඝාතනය කරලා තින්නේ අපි නේද? එයාගේ තපස් ජීවිතේ ඝාතනය කරලා එයාගේ විවේකේ ඝාතනය කරලා සුවසෙන් නිදාගන්න තිබිච්ච නිින්ද ඝාතනය කරලා එනා වචන වලින් මොනතරම් ඝාතන කරන්න පුළුවන්ද? කන්ති පාරමිතා වඩන කෙනෙක් තුලින් ඕම ඝාතන වෙන්නේ නැහැ. කන්තිපාරමිතාව පුරණ භාවනා යෝගියා තාපසයා අනුන්ගේ දේවල් මේ විදිහට ඝාතනයටපත් කරන්නේ නැහැ. එහෙනම් පාණාතිපාතා සික්ඛාව කියලා කියන්නේ අපි මේ ජීවිතයේ පුරාවටම වඩන්න ඕනේ සික්ඛාවක්. අපි මේ ශික්ෂාපදය හරියට රකින්නේ නැත්නම් අපි කන්තිය තුලින් අපේ සීලය රැකෙන්නේ නැත්නම් කන්තිය තුලින් කර්මය ගෙවෙන්නේ නැත්නම් කන්තිය තුලින් දුක නිර්මාණය වෙන එක නවතින්නේ නැත්නම් ඒකාන්ත වශයෙන් මේක කන්තිය වඩන එකක් නෙමෙයි ඒක ඒ द्वේෂයම නැත්නම් වෛරය වඩන ඒ දුස්සීල කර්ම කමඨාණක් වෙනවා එහෙම නැත්නම් අසත්පුරුෂ අගුණයක් බවට පත් වෙනවා එහෙනම් මේ ලෝකේ ಗುಣ වඩන්න කියලා අපි ප්‍රාර්ථනා කරපෑම මොහොතේම ಗುಣ වඩන්න කියලා වාඩි වෙලා අපි කරලා තියෙන අගුණ වඩන එක නේද? සත්පුරුෂයෙක් වෙන්න උත්සාහ කරන හැම මොහොතෙම අපි කරලා තියෙන අසත්පුරුෂයෙක් වෙන එක නේද? ආර්ය මාර්ගේ යනවයි කියලා මාන්නෙන් හිටියට ගිහිල්ලා තියෙන අනාර්ය මාර්ගෙන් නේද? ආර්ය මාර්ගේ ගියා නම් කෝ අරයාගේ විවේකය අතුරුදාන් වෙලානේ. අරයාගේ විවේකය අපි ඝාතනය කරලානේ. අරයාගේ තපස්සුවේ ඝාතනය කරලානේ. අරයාගේ මාන ජීවිතයේ ඝාතනය කරලානේ. එහෙනම් මේ විදියට අපි මේ ලෝකේ සෑම මොහොතක් ගන්න අනිත්‍යට ඉන්සා පීඩා කරනවා නම් අපේ හිරියව් වලින් ඉන්සා පීඩා ලැබෙනවා නම් අපි දකින දේවල් තුළින් නිකම් පාරේ ඉන්න අහිංසක කාන්තාවන්ගේ පතිවත ඝාතනය වෙනවා නම් එයාගේ සම්පූර්ණ ජීවිතය අපි විසින් නිඳාවටපත් කරනු ලබනවා නම් ඒ චරිතය අපි නිසා විනාශ වෙනවා නම් මේ ඇස් වලින් කරලා තින්නේ ප්‍රාණඝාත කරන එක නේද ඇස් වලින් කරලා තියෙන එක විතරක් නෙමෙයි කන් වලින් කරලා තියෙන්නේ ඝාතනය කරන එක නේද? එහෙනම් අපේ වචන වලින් කරලා තියන්නේ ඝාතනය කරන එක නේද? එහෙනම් මේ විදිහට ආයතන වලින් අපි කරලා තියන්නේ සිල් විනාශ කරන එකක්, සිල් කඩන එකක්, සිල් රකින්න එකක් නෙමෙයි. නැවත මේ භාවනා යෝගියාට තේරෙනවා මම කයනොත් ප්‍රාණාතිපාත කරනවනේ. ඇයි කෙනෙක් අකමැති වෙන විදියට ඇසිරුනාම එයාගේ ජීවිතයේ සම්පූර්ණයම කලකිරෙනවා. එයාගේ තිබිච්ච තපස්සුවේ මං ඝාතනය කළා. එයාගේ විවේකයේ ඝාතනය කළා. එයාගේ නිදාස ඝාතනය කළා. එයාගේ සතුට ඝාතනය කළා. ඇයි මාව දකින්නකොට එයා හරියට කම්පා වෙනවා. මෙතන හිඳලා බෑ. මේ මිනිසුත් එක්ක මං බත් කාලා ඉන්නේ නැහැ කියන මානසිකත්වයට එනවා කියන්නේ. එයාගේ විවේකයේ ශරීරය දැන් ඝාතනය කරලා නේද? ඒක කළේ තමන්ගේ චර්යාවෙන් නේද? එහෙනම් ඇසිරෙනකොට කෙනෙකුට ජීවිතේ එපා වෙනවා එයාට ඕන කියපු ඒ මානසිකත්වය දැන් අපි ඝාතනය කරලා නේද? එහෙනම් අපේ චර්යාව නිසා මිනිසුන්ගේ ගොඩාක් දේවල් ඝාතනයටපත් වෙනවා. එයාගේ විවේකය, මානසිකත්වය, එයාගේ තිබිච්ච නිර්මලභාවය, සන්තෝෂය, ප්‍රීතිය හැම එකක්ම අපි ඝාතනය කරනවා. අපිට ඕන විදිහට දුස්සීලව ඇසිරලා අපිට ඕන විදිහට ඉතුවක්කාරකමෙන් ඇසිරලා අපිට ඕන විදිහට උඩඟුකමෙන් මාන්නෙන් ඇසිරලා අපි මේ ලෝකේ සෑම කෙනාගේම දේවල් ඝාතනය කරමින් පවතිනවා ඒ සෑම දෙයක් තුළින්ම ඝාතනයක් සිදු පවතිනවා මෙන්න මේ කාරණාව දැනගත්තොත් විතරයි ඒ තාපසයා සසරෙන් එතර වෙන්නේ එහෙම නැත්නම් හැමදාම ಗುಣ වඩනවා හැමදාම ඔළුවෙන් ඉටගෙන භාවනාත් කරනවා හැබැයි හැමදාම ඉපදෙනවා සසර යනවා හේතුව නවත්තන දේ නෙමෙයි ආ කරලා තියෙන්නේ නැවත නැවත ඉපදෙන දේ. ಗುಣධර්ම වඩන එක නෙමෙයි යා කරලා තියෙන්නේ අගුණ වඩන එක ආර්ය මාර්ගයේ යන එක නෙමෙයි යා කරලා තියෙන්නේ හැමදාම අනාර්ය මාර්ගයේ වඩන එක මේ විදිහට මේ භාවනා යෝගීන් හැමදාම සිල් කඩලා කඩලා සීලය විනාශ කරගෙන Taman දන්නේම නැතුව අනාර්ය මාර්ගයේ යන අනාර්ය ඒ තාපසයෙක් බවට පත් වෙලා සමහර අය ඉන්නවා දුස්සීලයි. එහෙනම් අපි දුස්සීල කියන தත්ත්වයටපත් වෙලා නේද? එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා අනේ මං ඇස්වලින් පානාතිපාතා කැඩුවා. ඇස්වලින් මිනිසුන්ගේ පතිවත ඝාතනය කළා. මිනිසුන්ගේ විවේකේ ඝාතනය කළා. මිනිසුන්ගේ චරිතේ ඝාතනය කළා. නින්දාක අපාස කරලා ගෞරවයේ ප්‍රශංසාව ඝාතනය කළා. මේ විදිහට මං ඇස්වලින් අනන්ත ප්‍රමාණ ඝාතන සිදු කරලා තියෙනවා. ඒ විදිය විතරක් නෙමෙයි. ඇයෙන වචන වලින් මම මොනතරම් ඝාතන කරලා තියෙනවද? කතා කරන වචන නිසාද මට කොච්චර අතුරු හින්නවද? මොන මොනතරම් මට අපහැදිච්ච කට්ටිය ඉන්නවද මොනතරම් මට විරුද්ධ වෙච්ච කට්ටිය ඉන්නවද මට අකමැති කට්ටිය අදත් මේ සමාජේ ඉන්නවා ඒ ඔක්කම මන් නිසා ඝාතනයටපත් වෙච්ච කට්ටිය නෙමෙයිද කොමනෝ ක්‍රමයකින් මගේ වචන වලින් මං ඒ විදිහට ඝාතනය කරලා දැන් මේ මිනිස්සු ඝාතනයටපත් වෙලා එහෙනම් චර්යාවෙනුත් මම මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න තාක්කල් කරලා තියෙන ඝාතන මම හැමදාම ඉපදිලා ඉපදිලා ඝාතනය කරලා කරලා මිනිස්සු මම විනාශ කරා කියන මේ ධර්මතාවය දැනගත්තාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ආයතනවල විතරක් නෙමෙයි සිටිනුත් මම මිනිස්සු ඝාතනය කළා වාඩි වෙලා අසුවලා මරන්න මං කල්පනා කළා අසුවලා පොලේ ගන්න කල්පනා කළා එයා මරුවත් මං ඉරේ යනවා ඒ නිසා මොනවාරි වාසක් එයාගේ ලිඳට කයට දාන්න කල්පනා කළා. එයා නිදාගෙන ඉන්න තැන වතුර බෝතලයක් තියෙනවා නම් එයා නිදාගෙන ඉන්න තැන වතුර පෝච්චියක් තියෙනවා නම් ඒකට වාදාන්න කල්පනා කළා. ඒතකොට එයාමයි ඒක බොන්නේ. එයාම එයාව මරා ගන්නවා. කවුරුත් දන්නේ නැහැ මොකද්ද උනේ කියලා. මරුණ බව දැනගත්තාම උදෙන්ම ගිහලා වතුර ටික අස් කරලා දානවා. දැන් මොකද්ද උනේ කියලා දන්නේ නැහැ. තාපසයා මොනවාරි වාවෙච්ච දෙයක් කාලා එහෙම නැත්නම් විස දෙයක් පෙවිලා දන්නේම නැහැ හේතුව කවුරුත්ම එහෙනම් මමයි මැරුවේ මම හිරේ යන්නෙත් නැහැ මම විවේකයෙන් ඉන්නවා මේ විදියට වාඩි වෙලා නිදාගෙන හැලවෙලා සතර ඉරියව්වකින් මොනතරම් ඝාතන කරන්න ඇද්ද අපට අතුරුකම් කරායි කියලා අපි හිතාගෙන ඒ මිනිස්සු මරන්න මොනතරම් රෑදවල් දෙකේ කල්පනා කරන්න ඇද්ද සිටිවිලි මිනිස්සු ලක්ෂ ගණන් මරලා අඟුලිමාල රාත් වෙනවා කියන එක පුදුමයක් නෙමෙයි 999යි මරලා තියෙන්නේ අපි තාම සෝවාන් වුන්නේ නැහැ කියන එක පුදුමයකුත් නෙමෙයි හේතුව කෝටි ගණන් මරුවාම කොහොමද සෝවාන් වෙන්නේ මානසික සිතුවිලි වලින් ලක්ෂ ගණන් මැරුවාම කොහමද rahat වෙන්නේ? එහෙනම් අඟුලිමාල අපිතරම් මිනිමරුවක් නෙමෙයි. අඟුලිමාල අපිතරම් දුස්සීල නෑ. අඟුලිමාලලා 100කටත් වඩා අඟුලිමාලලා 1000කටත් වඩා අගුණ තියෙනවා අපි ළඟ දුස්සීලභාවයේ තියෙනවා. අඟුලිමාලට අවමයෙන් තිබිච්ච නිසා එයා තථාගතයන් වහන්සේගෙන් බණ ආපු ගමන් rahat වෙලා පිරිණිවන් පාන්න සුදුසුකම් ලැබුවා. අපි බුදුවරු 28 ගෙන්ම බණ ආලා මේ වෙනකොටත් මාර්ගඵලයක් නැත්තම් නැත්නම් අඟුලිමාලට වඩා මොනතරම් අපේ සිත දරුණුද? තාම සිත පෑදෙන්නේ නැත්නම් අපේ සිත මොනතරම් ගලක් අපි දැඩි කරගෙන ඉන්නවද? මොනතරම් කෙලෙස් වලට අපි ආදරේද? මොනතරම් කෙලෙස් වලට පංචකාම වලට කැමැතිද? ඒ නිසා නේද නිරෝධ වෙන්නේ නැත්තේ? ඒ නිසා නේද අඩුව හදන්නේ නැත්තේ? ඒ නිසා නේද ඈතර වෙන්න ඒ අවශ්‍ය කටයුතු කරන්නේ නැත්තේ? එහෙනම් අඟුලිමාලට කැමැත්ත ආවා එක පාට කෙලෙස් අත්හරින්න. මේ බුද්ධ ශාසනය 2600 කළත් ඒ කැමැත්ත තාම තාම ආවේ නැහැ කියලා කියන්නේ අඟුලිමාල අපට වඩා ශ්‍රේෂ්ඨ නැද්ද? අපි අඟුලිමාලට වඩා දරුණු නැද්ද? අන්න මේ කෝණයෙන් බලනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මම සිතවිලි වලින් ලක්ෂ ගණන් මරනවා පොඩ්ඩක් එයා මෙයා වුණාද රාය තිස්සේ කල්පනා කරගෙන එයාගේ කන කපන්න හදනවා එයාගේ මූණ පොඩි කරන්න හදනවා කකුල කඩන්න හදනවා අත අඹරලා දාන්න හදනවා කුටියට ගිනි තියන්න හදනවා. ඇඟිලා ඉඳලා gadol භාගයකින් ගාන්න හිතෙනවා. මේ විදියට මට නිନ୍ଦා අපාස කරන මගේ ඉතරි දවන හැමෝගෙම මම පරිගන්නවා නම් මේ විදියට සිටිවිලි සිතනවා නම් මගේ සිටිවිලි මොනතරම් ප්‍රාණඝාත වෙනවද? මගේ සිත මොනතරම් දරුණුද අඟුලිමාලට වඩා මෙන්න මේ ධර්මතාවයේ තේරෙනකොට ඒ භාවනා යෝගියා දන්නවා අනේ මගේ සිතින් මං කොච්චරනම් මිනිස් ඝාතන කරලා තියෙනවද? චරිත ඝාතන කරලා තියෙනවද? පතිවත ඝාතනය කරලා තියෙනවද? මම මේ ඇස් වලින් මොනතරම් රාගයෙන් බලලා, ద్వේෂයෙන් බලලා, ලෝභයෙන් බලලා මොනතරම් මිනිසුන්ගේ පතිවත ඝාතනය කළාද, චරිතය ඝාතනය කළාද, ගෞරවය ඝාතනය කළාද, ඒ මිනිසුන්ගේ ජීවිත ඝාතනය කළාද? මෙන්න මේ විදිහට මම මේ ලෝකේ ජීවත් වෙලා මගේ චරිත ගුණාංග නිසා අම්මා තාත්තා වාබෙව්වා, මගේ චරිත ගුණාංගය නිසා මගේ ගෙවල් ගෙදර මිනිස්සු ඔක්කොම අසරණ වුණා. එහෙනම් මගේ චරිතය නිසා නේද මගේ ජීවිතය අවුල් වුණේ. මගේ චරිතය නිසා නේද දරුවෝ මට එකඟ නැත්තේ මගේ චරිතය නිසා නේද සහෝදර තපස්වරු මට ප්‍රිය නැත්තේ මගේ චරිතය නිසා නේද දායකයෝ මට විරුද්ධ මගේ චරිතය නිසා නේද සම්බුද්ධ ශාසනය මට පීඨ වෙන්න කෙනෙක් නැත්තේ එහෙනම් මේ චරිතය නිසා මගෙන් ඝාතනය වෙච්ච මිනිස්සු අනන්තයි අප්‍රමාණයි මේ සංසාරේ මේ සෑම දෙයක්ම කල්පනා කරගෙන හැම දෙයක්ම ප්‍රඥාවෙන් කල්පනා කරලා තේරුම් ගත්තාම මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා මේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ ශ්‍රේෂ්ඨ සීලය අසකන දිවන ආසය සමසිත කියන ආයතන හයෙන්ම මං කඩනවා සෑම මොහොතක් ගානේ කඩනවා මම ප්‍රාණඝාත කරන්නේ පතිවත ඝාතනය කරනවා ගෞරවේ ඝාතනය කරනවා අනිත් අය නින්දාවෙන් බලලා එයාගේ ප්‍රශංසාව කීර්තිය මම ඝාතනය කරනවා ඒ මම වෛරය පාලා සිටිවිලි වලින් වෛරය කරලා ඒ මිනිසුන්ගේ විවේකයේ ඝාතනය කරනවා ඒ මිනිසුන්ගේ මානසිකත්වයේ ඝාතනය කරනවා ඒ අයගේ සිතේ තියෙන සන්තෝෂය මම උදුර ගන්නවා මේ විදිහට මම මේ ජීවිත කාලය පුරාම ඝාතනය කරන එකමයි කරලා තියෙන්නේ මම තමයි මේ ලෝකේ ඝාතන වලින් අග්‍රතනටපත් වෙච්ච ශ්‍රාවකයා කියන එක මේ භාවනා යෝගින්ට තේරෙනවා මේ කාරණාව තේරෙනකොට තපස්වරු කල්පනා කරනවා කන්තිය කියලා කියන්නේ කරබාගෙන ඉන්න එක නෙමෙයි කුටිය වාගෙන ඉන්න එක නෙමෙයි කට පියාගෙන ඉන්න එක නෙමෙයි මොකෝටවත් ප්‍රතිචාර නැතුව ආක බලාගෙන ඉන්න එක නෙමෙයි කන්තිය තුලින් ಗುಣ වැඩෙන්න ඕනේ කන්තිය තුලින් මාර්ගඵල ලැබෙන්න ඕනේ කන්තිය තුලින් පිරිණිවන් පාන්න ඕනේ එහෙම වුණොත් විතරයි ඒක කන්තිය එහෙම දෙයක් වෙන්නේ නැත්නම් ඒක කන්තියක් නෙමෙයි ඒක මුලාවක් ඒක අනාර්ය මාර්ගයට වඩන මෝහයක් එහෙම නැත්නම් මාන්නයක් එහෙනම් අපේ ජීවිත කාලය පුරාම අපි කන්තිය වඩන්න වඩන්න අපේ කර්මය ගෙවෙනවා නම් කර්මය නිමා වෙනවා නම් හැමදේම හේතුඵල ධාමට අනුව වෙනවයි කියලා 100න් ඉන්නවා නම් දැන් කන්තිය වැඩිලා නේද? මටත් දුකක් නිර්මාණය වෙන්නේ නැත්නම් තවත් කෙනෙකුට දුකක් නිර්මාණය වෙන්නේ නැත්නම් දැන් කන්තිය වැඩිලා නැද්ද? එහෙනම් අපි මේ ලෝකයේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ කන්තිය වඩන්නට ඕනේ කොහමද? මටත් දුකක් ලැබෙන්නේ නැහැ. තවත් කෙනෙකුට දුකක් ලැබෙන්නේ නැහැ. එහෙනම් දුක නිර්මාණය වෙන්නේ නැති වෙනකොට සිල් රැකෙන්න ඕනේ නේද? එහෙනම් මේ සීලයේ කින අවබෝධය මේ කන්තිය පාර්මිතාවක් පුරන වශයෙන් පුරන මේ භාවනා යෝගියාට වැටෙනවා. එයා මේ අසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුලින්ම කන්තිය පාරමිතාවක් වශයෙන් සීලයෙන් පුරනවා. එහෙනම් අද ඉඳලා අපි සියලුම දෙනා කන්ති පාරමිතාව තුළින් සිල් රකිමු. අපේ ඇස් වලින් කිසිම කෙනෙකුගේ පතිවත ඝාතනය නොකරන්න පාණාතිපාත ආරසා කරමු. අපේ ඇස් වලින් කිසිම කෙනෙකුගේ ඒ ප්‍රීතිය ඝාතනය නොකරන්න අපි පාණාතිපාත කන්තිය තුළින් රකිමු. අද ඉඳලා අපේ ඇස් වලින් කිසිම කෙනෙකුගේ විවේකයට විවේකයේ ඝාතනය නොවන විදියට කන්තිය තුළින් අපි පාණාතිපාත රකිමු. එහෙනම් අපේ ඇස් වලින් අද ඉඳලා අපේ පාණාතිපාතා ශික්ෂාව රකින්නට ඕනේ. හදේ ඉඳලා අපට ඇයෙන දේවල් තුළින් ලෝභ දේශ මොහ රාග වෛර ඇති කරගන්න නැතුව කිසිම කෙනෙක්ගේ කිසිම දෙයක් ඝාතනය නොකරන විදියට අපි පාණාතිපාතා රකින්නට ඕනේ. අද ඉඳලා අපි කතා කරන සෑම වචනයක් පිළින්ම පාණාතිපාතා රැකෙන්නට ඕනේ. කිසිම කෙනෙක් අපාසයටපත් වෙන්න බෑ. කිසිම කෙනෙක් අගෞරවයටපත් වෙන්න බෑ. කිසිම කෙනෙක් නින්දාවටපත් වෙන්න බෑ. ඒ අයගේ ප්‍රශංසාව, කීර්තිය, ගෞරවය ඝාතනයටපත් වෙන්න බෑ. කිසිම කෙනෙක් අමනාප වෙන්න බෑ. එයා තුළ තියෙන මනාපය ඝාතනයටපත් වෙන්න බෑ. කිසිම මොහතක කිසිම කෙනෙක් වෛරයටපත් වෙන්න බෑ. එයා තුළ තියෙන ඒ මිත්‍රත්වයේ මා කරුණාව ඝාතනයටපත් වෙන්න බෑ. එහෙනම් හදින්දලා අපේ වචන අපින නිසා කිසිම කෙනෙක් ජීවිතේ නැති කරගන්නේ අපි නිසා කිසිම කෙනෙක් අපෙන් පලා යන්නේ නැහැ. කිසිම කෙනෙක් අපි නිසා යමක් අත්හැරලා යන්නේ නැහැ. එහෙනම් කාගේවත් දේවල් අයිමි වෙන්න කිසිම දෙයක් ඝාතනය නොවන විදියට අද අපි වචන කතා කරන්න අදිස්ථාන කරනවා. අදිස්ථාන පාරමිතාවකුත් මේ තුලින් වඩනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි අපගේ ආයතන පිළිබඳව සිය පවතමු පංච පාරමිතාව තුලින් සිල් රකිමු. පාණාතිපාතා වේරමණී සිකාපදං සමාදියාමි කියන ඒ සීලයේ සරණ යමු. අද ඉඳලා අපගේ ඇස කන දිව නාසය සමසිතෙන් කිසිම සත්වයකගේ කිසිම කෙනෙකුගේ බඩුවකට බාහිර දෙයකට ඝාතනයක් ඇති නොවේවා. ඒක ප්‍රාණඝාතෝ වේවා, පතිවත ඝාතනයෝ වේවා, ඒක විවේකයට ඇති වෙන ඝාතනයක් හෝ වේවා, ප්‍රීතියට සන්තෝෂයට ඇති වෙන ඝාතනයක් හෝ වේවා, එයාගේ මානව ජීවිතයට ඇති වෙන ඝාතනයක් හෝ වේවා නිසා එයාට තියෙන උදකලාවට ඇති වෙන ඝාතනයක් හෝ වේවා කිසිම ඝාතනයක් ඇති නොවෙන්නට අද ඉඳලා අපි සිහිය පවත්වමු ඒ වගකීමෙන් යුක්තව මානකම කරමු ඒ විදිහට අපේ මාන ජීවිතය අපි ගත කරනවා නම් ඒ විදිහට අපි මේ ලෝකේ ජීවත් වෙනවා නම් තථාගතයන් වහන්සේගේ සුලංගිල්ල තදින් අල්ලාගෙන භාග්‍යතුන් වහන්සේත් එක්ක මේ ගමන අපි යනවා නම් තිසරණේ අපගේ සිව්පසේ වශයෙන් අපි වැළඳ ගන්නවා නම් ඒ කාන්ත වශයෙන්ම මේ භවයේ අවසාන භවයේ බවට පත් වෙනවා මේ කන්ති පාරමිතාව තුළින් රකින්න ඉන්න පාණාතිපාතා තුලින් කිසිම කෙනෙක් ඝාතනය වෙන්නේ අපිත් ඝාතනය වෙන්නේ එහෙනම් අපි ඝාතනය වෙන්න ඉපදෙන්න ඕනේ. අපි ඝාතනය වෙන්න කර්ම නැති නිසා ඉපදීම නැති වෙනවා. එහෙනම් මේ කන්තිය තුලින් පාණාතිපාතා තුලින් අපට පුළුවන් රාත් වෙලා පිරිනිවන් පාන්න. මිනිස්සෙක් ඉපදෙන්නේ මැරෙන්න යට කර්ම තියෙන නිසා. එහෙනම් මැරෙන්න තියෙන කර්මය නැති කරනවා නම් ඉපදීම හිබේ නවතිනවා. එහෙනම් පාණාතිපාතා වලින් පුළුවන් ඉපදීම නවත්තන්න. ඉපදීම නවත්තන්න පුළුවන් කන්තිපා පාරමිතාව තුළින් එහෙනම් අපේ ජීවිතය අද ඉඳලා කන්ති පාරමිතාවට පූජා කරමු අද ඉඳලා ඉතුරු වෙලා තියෙන මිනිසත් භවය පාණාතිපාතා ශික්ෂාව රකින්න ඒ සීලයට අපි පූජා කරමු අපේ ජීවිතයේ අයිතිය අපට ඇති නොවේවා අපගේ ජීවිතයේ තියෙන උරුමය අපට හිමි වේවා අපේ ජීවිතයේ අයිතිය භාග්‍යතුන් වහන්සේටත් මේ ශාසනයටත් හිමි වේවා අපේ මිනිසත් භවයේ අයිතිය තිසරණයට හිමි වේවා. අද ඉඳලා මම භාග්‍යතුන් වහන්සේගේ සරණ යනවා. අද ඉඳලා තිසරණ සරණ යනවා. මා සතු කිසිම දෙයක් නැහැ. හැමදේම මං අත්හරිනවා. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මාගේ රාත් බෝධිය වෙනුවෙන්. ඒ ඉන්න අද ඉඳලා අසකන දිව නාසයේ සමසිතෙන් කන්ති පාර්මිතා පුරන්න ආයතන හය තුළින් පාණාතිපාතා රකින්න මේ අවබෝධයේ ඥානයෙන් සීලෙන් යුක්තව කටයුතු කරලා මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිණිවන් පාන්න මේ ධර්ම දේශනාව මේ කමඨාන අවබෝධය අපි සියලු දෙනාගේම රාත්බෝධිය පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරය